දායකත්වය දෙන්න ඕන කියලා පක්ෂයට. මේ සියලු හාමුදුරන්ට අවශ්‍ය දේවල් මොනවද කියන එක අපි කතා කරන්න ඕනේ. එක එක කරලා දේශන පවත්තලා පැටිකිරිය කියලා වැඩක් නැහැ. ඒක නිසා මම හිතනවා මේ අපේ හාමුදුරුවෝ දිස්ත්‍රික් වටෙන් දුවන්ට සම්පත් දෙන්න ඕන කියන එකයි. මගේ අදහස. එක එක කනා මේක පක්ෂ ඉතිහාසයේ අපේ UMP මහින්ද මොනවද කරේ කියලා අපි දන්නවා. ඒකට මහින්ද ගෙදර ගියද ගිය මිනිහෙක් කියලා අපි කතා කරලා වැඩක් නැහැ ආයිති. යා පරාදයි පැහැදිලිවම. ඒක නිසා අපිට පක්ෂේ මම හිතනවා අපේ දිස්ත්‍රික් වල අපි චන්න වික්‍රමසිංහ මැතිතුමා විශේෂයෙන්ම අපේ මේ හාඳුරුන්ට දුවන්න දිස්ත්‍රික් මට්ටමින් දිස්ත්‍රික්කට වාහන පහක්වත් දෙන්න ඕනේ. කෙල් ගහලා. ඒක දායකත්වයේ ඒක දෙන්න ඕනේ. නිකන් මේ අර මේ කතා කරලා වැඩක් නෑ මම මෙව්වා. මේ අපිට දුවන්න මේ සියලුම හාඳුරු මෙතෙන් ඩැවේ දැන් හාඳුරු උගාක් ගියා. මේ නිකන් දේශන පැවැත්තුවා. මේක සම්මන්ත්‍රණයක්වත් බණහන එකක්වත් නෙවෙයිනේ. දේශන පවත්වන්න පුළුවන් අර කිසා ගෞතම ආචාර්යවලට බුද්ධිය තිබුණාට උගත්කම තිබුණාට බුද්ධිය තිබුණේ නැහැ නේ. උගත්කම් තියලා බුද්ධිය නැහැ. එදා කඩුව අතාරින්න කඩුව ගෝලයාට දෙන කඩුව දොඩි හැකියාව තිබුණේ නැහැ බුද්ධිය තිබුණේ නැහැ උගත්කම තිබුණා හොඳම ගෝලයාට හොඳම ශිෂ්‍යයාට බුද්ධිය තිබුණේ නැහැ කඩුව අතාරින්න පැහැදිලිව අපි මේක දුවන්නේ කොහොමද අපි කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොහොමද මේ ඇතිවරණ සටනට යන්නේ මහින්ද රාජපක්ෂ මොකද්ද කරන්නේ අපි මොකද්ද සමාජයේ දැන් මෙතන දුන්නද අපි ගිහිල්ලා කතා කරන්නේ මොකක් හරි දුන්නද මේ මාතෘකාවක් අපි ආණ්ඩුවට මහින්දර ගහන්නේ මොකද්ද එහෙම මොකෝ ටර්නින් පොයින්ට් එකක් දුන්නේ නැහැ අපිට දේශනයක් පැවැත්තු ඔක්කොම ඇවිල්ලා. Taman දන්න ඔක්කොම කිව්වා. ඒක නෙමෙයි අපි කියන්නේ. අපේ UMP හාමුදුරුවෝ එදා ඉඳන් පක්ෂේ හිටපු හාමුදුරුවන්ට කෝතලක් මේකේ. දුක් විඳලා අපහාස විඳලා හිටපු හාමුදුරුවන්ට මොකුත් නැහැ. ඒක නිසා විශේෂයෙන්ම මේ ඉල්ලීමක් කරනවා අපේ හාමුදුරු දැන් හුඟක් හාමුදුරු ගියා. මේකේ ආපගේ ප්‍රතිඵලයක් ගත්තේ නැහැ. පළවෙනියෙන්ම කරන වැඩ පිළිවෙල කතා කරේ නැහැ අපි දැන් කොළොන්නාවේ කියලා කතා කරන්නේ මොකද්ද? කුඩු සහ කුණු කොළඹ දිස්ත්‍රික්කේ කතා කරන්නේ මොකද්ද? කුරුණෑගල කතා කරන්නේ කොහොමද? එතනෝල්. මහින්ද රාජපක්ෂ දකුණට ගියේ කුරුණෑගල ගියේ මොකද? හම්බන්තොට නිදන් ටික හාරලා මියා බැලුවා ගම්පහට ගිහිල්ලා නිදන් තියනවා කියලා. ඒ නිදන් නෑ. මැසිල් හාරලා ඉවරයි. දැන් කුරුණෑගල රාජධානී රාජධානි පහක් තියෙන කුරුණෑගල නිදන් හාරන්න අවුරුසියා ගියේ. එහෙම අපි කතා කරන්න ඕනේ මේක. මොකක් හරි අපේ චන්න වික්‍රමසිංහ මැතිතුමා මේ හාඳුරුත් එක්ක කතා කළා සම්පත් දායකත්වය දෙන්න මේ හාඳුරුන්ට. නිකම් මේ ප්‍රදර්ශනයක් කරලා වැඩක් නෑ අපි. එහෙම නේද හාඳුරුනේ? දැන් දුවන්ට හාඳුනට සම්පත් නැහැ මේ හාඳුන සියල්ලම දැන් නැගිටලා යනවා. හාඳුනගේ ආපු උද්‍යෝගේ නැහැ. මේකේ ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. අපි චන්න වික්‍රමසිංහතුමා අපේ අගමැතිතුමා රණවීර වික්‍රමසිංහතුමා දිනන්න මේ මේ එක්සත් ජාතිවාදී දිනන්න අගමැතිතුමා අගමැති වෙන්න. පුද්ගල දේශපාලනයක් කරලා වැඩක් නැහැ අපිට. අපේ පක්ෂයට මේ මේ ඉතිහාසය ගැන අරම කියන්න අපි මහින්දට විරුද්ධයි. පැහැදිලි මෙතෙන්ට අපි සියලු මහතුරු ඒක ඉතිහාසය හඬ නෙවෙයි. ඉතිහාසය කණ්ඩ නැද්ද? ප්‍රෝජනයක් ගන්න අපි ඒක නිසා හැම හාඳුරුවන්ටම සියලු සියලු දිනාටම සම්පත්දායකත් අවස්ථාවල උභාසලා කියන්නේ. මොකක් හරි එහෙම වැඩි පිටුට අපේ නායකහල අපි කහට පිටි නායකහල ඉන්නවා උභාස 1000ක් දක්වන්න හොඳයි තිරුවන් සරණයි.